දේශනා මාලාවේ 35 වෙනි සතියේ දෙවැනි දේශනාව අද මෙලෙස ඔබ වෙත ගෙනෙන්නේ. ඊයේ දවසේදී ස්වාමීන් වහන්සේ මේ සතිය ආරම්භ කළේ වීරය පිළිබඳව දේශනාවෙන්. ඉතින් ඒ පිළිබඳව තවදුරටත් විග්‍රහ කරන උතුම් වූ දේශනාවක් ශ්‍රවණය කරන්නට අපි දැන් සූදානම් වන්නේ. අපි ගෞරවනීය ස්වාමින් වහන්සේට নমස්කාර පූරකව ඇරයුම් කරමු. මෙතෙන් පටන් ඒ උතුම් වූ සද්ධර්ම දේශනාව අප සෑම දිනා කිරීමේ සිටින් පවත්වන හැටියට. අවසරයි ස්වාමීන් වහන්ස සාදු සාදු සාදු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 සදා බුද්ධ සම්පන්න පින්වත්නි සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයට අනුව අපේ ජීවිතය සකස් කරගන්න ඕනේ අපේ හිත සකස් කරගන්න ඕනේ නිබඳව নিরතුරුව ප්‍රත්‍යක්ෂා කරමින් පිරික්සා බලමින් හිතේ යහපත සඳහා අවශ්‍ය කරන අංගයන් යහපත සඳහා අවශ්‍ය කරන වේගයන් අපි නිබඳව নিরතුරුව සකස් කරන්න ඕනේ. එහෙම සකස් කරන්නේ නැතුව ඒවා සිද්ධ වෙන්නේ නැහැ. ඒ ක්‍රියාව සිද්ධ වෙන්නේ නැහැ. අපි දිගටම මේ දිනවල මතක් කරා නව මහා විදර්ශනාවන් ගැන, සප්තවිසුද්ධිය ගැන සාකච්ඡා කරමින් ඉන්න හැම වෙලාවකම වගේ මතක් කරා. දැන් අපිට ඒක මිමිනෙන දෙයක් බවට පත් වෙලා තියෙන්න ඕනේ. හරි. වැඩක් කරනවා නෙවෙයි, කෙරෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. හැමදාම අපි දැන් මේ මේ දිනවල මේ කාරණා මතක් කරන්නේ අපිට මේක හොඳට ඒත්තු ගන්නනකම්. සීල් රකින්නවා නෙවෙයි රැකෙන විදිහට හිත හදන්න ඕනේ. භාවනා කරනවා නෙවෙයි කෙරෙන විදිහට හිත හදන්න ඕනේ. එතකොට හැම වෙලෙම යමක් කරගන්න අපි මොකද කරන්න ඕනේ? ඒක කෙරෙන විදිහට අපේ හිත සකස් කරන්න ඕනේ. නැත්නම් ඒ කාරණාව සිද්ධ කෙරෙන්නේ නැහැ. කරන්නේ නැහැ නෙවෙයි කෙරෙන්නේ නැහැ. ඒ මොකද අපි ඒක හොඳටම දන්නවා. හොඳටම දන්නවා, ඊටාම හොඳට දන්නවා. බලන්න පොඩ්ඩක් මම කියන්නේ බොරුද කියලා. කොතර අදිස්ථාන අරගෙන තියනවද? එක එක එක එක වැඩ කරන්න කියලා. ජීවිතේ සාර්ථක කරගන්න මෙන්න මේ தත්ත්වයටපත් කරගන්නවා කියලා කොච්චරවත් අදිස්ථාන අරන් තියනවා අපි. අදිස්ථාන අරගෙන සමහර ඒවා පටන් ගත්ත කාලේ හොඳට කරගෙන යනවා. නේද? සමහර අය මැදට එනකොට ඉවරයි. සමහර අය නැද දක්වාමත් හතර කරගෙන යනවා. තව ටිකක් එහාට යනකොට ඉවරයි. මේ ඔකොටෝම හේතුව තමයි ඒක කරනවා නෙවෙයි කෙරෙන தත්ත්වෙට අපේ හිත සකස් කරගන්න නැතිකම. කරනවා නෙවෙයි කෙරෙන தත්ත්වෙට අපේ හිත සකස් කරගන්න නැතිකම. ඉතින් ඒකින්ද අපි පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ කොහොම හරි කරලා පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ මේ ජීවිතය තුල යම් කාරණාවක් කෙරෙන විදිහට අපේ හිත සකස් කරන්න. ඉතින් ඒක සඳහා අපි මේ දවසේ බොහොම වටින කාරණාවක් සාකච්ඡා කරා. ඒ තමයි ඒ වටින කාරණාව තමයි වීරය කියලා කියන්නේ. යම්කිසි අංගයකට යම්කිසි අංගයකට අපි අපේ ජීවිතය නිවැරදි කරගන්න ඕනේ. ඒ ඒ නිවැරදි කරගන්න ගියාම නොයේකුත් මානසික අංගයන් තියෙනවා සම්පූර්ණ කරගන්න. ඒ අංග වලින් බොජ්ජංග කියන්නේ එහෙම එකක්. බොජ්ජංග කියලා කියන්නේ බෝධියට නැත්නම් අවබෝධයට අවශ්‍ය කරන අංග. බොජ්ජංග කියන්නේ අවබෝධයට අවශ්‍ය කරන අංග. ඒ ඒ කියන්නේ අපේ හිත කවදා හරි දවසක ධර්ම අවබෝධය කරන්න අපේ හිතේම තැන් තැන් වලින් තැන් තැන් වලින් උපදිලා එකවර හැදෙන්න ඕන අංග වර්ගයක් තියෙනවා. ඒවයේ අඩුපාඩුවක් තියෙනවා නම් ඒ වැඩේ කරන්නේ නැහැ. ඉතින් ඒ ගැන අපි ඊයේ සාකච්ඡා කරා. ඒකේ එකාංගයක් තමයි ඒක ප්‍රබලංගයක් තමයි වීරය කියලා කියන්නේ. වීරය කියලා කියන්නේ නිවන් දැකීමට කෙලෙස් කැපීමට අවශ්‍ය කරන අපේ සිතේ සකස් විය යුතු අංගයක්. හරි? ඒ අංගය සකස් කරලා නැත්නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ අංගය සකස් කරලා නැත්නම් ඒ වැඩේ වෙන්නේ නැහැ. ඒ අංගය සකස් කරලා තියෙනවා නම් ඒ අංගය අපේ හිත තුළ ක්‍රියාත්මක වෙනවා නම් ඒ වැඩේ වෙන එක නවතින්නේ නැහැ. නවතින්නේ නැහැ. හරි. දැන් ඔකට අපි පළවෙනි කාරණාව තමයි එතකොට අපි වීරයේ වීරයේ ලක්ෂණ වගේක් ඊයේ කතා කරා බොහොම ලක්ෂණ වගේක් අදත් තියෙනවා ඉතින් ටික කතා කරන්න. එතකොට තේරෙනවා මගේ හිත වීරය සම්පන්නද කියලා. හරි. මගේ හිත වීරය සම්පන්නයි නම් නිවන් දකින්න පැත්තට ලෞකික පැත්තේ ඕනම අරමුණකටත් යන්න එයාට ඒ ශක්තිය තියෙනවා. අපේ දරුවන්ගේ අපි පුංචි කාලේ නම් හිත වීරිය සම්පන්න කරවන්න ඕනේ. හරිද? එහෙම එකක් නෑ පොඩ්ඩක් දැන් විශේෂයෙන් දැන් හැදෙන දරුවෝ ගත්තහම. හරි මම කීපතාව මතක් කරලා තියෙනවා. සමහර විදේශ රටවල් තියෙනවා. ඒ විදේශ රටවල් වල අපි බලපුවාම ඔය දවසේ ළමයි රැක බලා ගන්න ආයතනවල දරුවන්ගේ වැඩ කරලා දෙන්නේ නෑ. දෙමව්පියන්ට තහනම් දරුවන්ගේ චූටි චූටි වැඩ කරලා දෙන්නේ මේස් ටික දාගන්න ඒවා, පොත් බෑග් එක අස් කරගන්න ඒවා, පොත් ටික අරන් යන ඒවා හරිද? දැන් අද මොකද වෙලා තියෙන්නේ? වතුර බෝතලේ පොත් ටිකයි ඔක්කොම අරගෙන අම්මා යන්න ඕනේ, තාත්තා යන්න ඕනේ, නැත්නම් කවුරු හරි යන්න ඕනේ. ළමයා නිකන් යන්න ඕනේ. හරිද? ළමයාට කිසි දෙයක් දරා ගන්න ඉඩරින්නේ නැහැ දෙමව්පියෝ. හරි දරා ගන්න ඉඩරින්නේ නැත්නම් මොකද ආදරේ වැඩිකමට අන්තිමට හැබැයි යාට මොකද වෙන්නේ? එයාට අම්මගෙන් තාත්තගෙන් වෙලා තනියම දරා ගන්න වෙන වෙන් වෙලා. එදාට එයා හරිම දුරලයි. නේද? හරිම දුරලයි. විශේෂයෙන් අපේ පිරිමි දරුවන්ගේ උනත් පෞරුෂය බොහොම අඩුයි මේ කාලේ වෙනකොට. අලුතෙන් හැදෙන ළමයින්ගේ පෞරුෂය අඩුයි. යාලට යමක් තනියම කරගන්න බෑ. ඒ තරමටම මෙයාලට හැමදේම ආදරේ වැඩිකමට මේ කරලා තියෙන්නේ. ඒකෙන් වෙලා තියෙන්නේ ලොකු ව්‍යසනකාරී තත්ත්වයක් ඇති වෙලා දෙන. ඒකින්ද දරුවන්ගේ පෞරුෂය ගැන දරුවෙක් දරුවෙක් සකස් කරනවා කියලා කියන්නේ ඇත්තටම ඒ දරුවා තනියම ජීවත් වෙන්න පුළුවන් විදියට හැම පැත්තෙම සකස් කරන්න ඕනේ. තනියම ජීවත් වෙන්න පුළුවන් විදිහට එයා සකස් කරා නම් එයා මද්ද්‍රව්‍ය වලට බැහැවෙන්නේ නැහැ. හරිද? ඒ හිත සකස් කරන්න පුළුවන්කම තියෙන්න ඕනේ. ඒ සඳහා අපිට දැනුම තියෙන්න ඕනේ. ධර්මය තුළින් මේ පෝෂණය ලැබෙන්න ඕනේ. කොහොම හරි කමන්නේ ඒක නෙමෙයි අද කතා කරන්නේ. වීරිය පිළිබඳවයි. වීරිය කියන්නේ අපේ හිතේ තියෙන ස්වභාවයක් කියලා අපි ඊයේ ගොඩක් දේවල් කතා කරා. ඒ ටික සාරාංශයක් වශයෙන් කතා කරනවා නම් කොහොමද දැනට තත්ත්වය කියලා අහන්න හිතෙන් කෙලෙස් අයින් කරන්න කෙලෙස් කොහොම ලෝභ දේශ මොහ ගිජුකම් කෑදරකම් මසුරුකම් ඔක්කොම එන්නේ කෙලෙස් ඒ වගේම හිතට දුක හිතෙන ඒවා තරහ ඊර්ෂියාව හුස්සන් නැති ගති හැඬෙන් දෙන ඒවා බොළඳ ඒවා ඔක්කොම මොනවද කෙලෙස් ඒ වගේ එනවා නේද වෙලාවකට ද හැම වෙලෙමද මන්දා නේද එහෙම ඒවා එනකොට ඒවා අයින් කරන්න ඕනේ කියලා සිතුවිලි එහෙම එනවද දන්නේ නැහැ ඒවා ආයේ එන්නේ නැති තරහ ආපු වෙලාව ගියේ පෙරේදා මම මේ තරහ එන්නේ නැති විදිහටම හදන්න ඕනේ කියලා එහෙම හිතේ ඇතුළාන්තයෙන් පණිවිඩයක් එහෙම එනවත් දන්නේ නැහැ එනකොට. ඇයි සති 35ක් බණ අහලා තියෙන්නේ නේද? සති 35ක් බණ අහලා තියෙන දැන් අපි. ඒකෙන්ද එහෙම පණිවිඩයක් එනවත් දන්නේ නැහැ හිතේ. හා එහෙනම් හිත බුදි. හරි එහෙම එන්නේ නැත්තම් කෙලෙස් හමුවේ සිත නිදිද නැද්ද? ඒ කියන්නේ අපේ හිත හෙල්ලෙන්නේ නැහැ කෙලෙස් ඉදිරියේ. ඒවට ඔහේ එnderලා ඔහේ යන්න හරිනවා. උදේ ආපුවාම හරිද? හැන්දෑවේ ඒකට ක්‍රියාත්මක වෙන්න මොන හරි දෙයක් හම්බුනහම ඒක අයින් වෙනකන් ඔහේ ඉන්නවා. අඬාඬ ඉන්න වෙලාවකට. නේද? තැවි තැවි ඉන්නවා. පිචි පිචි දැවි දැවි ඉන්නවා. ඒක අයින් කර ගැනීමට අතුලාන්ත වීරයක් නැහැ. හරි. ප්‍රිය කෙනෙක් දකින්න නැහැ කියලා හිත පීඩාවටපත් වෙනකොට ප්‍රිය කෙනෙක්ගේ නපුරු වචනයක් නපුරු ක්‍රියාවක් හින්දා හිත පීඩාවටපත් වෙනකොට ඒක හදාගන්න බැරෙන්න හදනවා. ඒ කියන්නේ ප්‍රිය වචනේ අප්‍රිය වචනයක් නම් හම්බුනේ ප්‍රිය වචනේ ගන්න බැරෙන්න හදනවා. නේද? හැබැයි මගේ ඇතුලේ තියෙන තණ්හාවයි මේක කියලා ඒක අයින් කරගන්න උත්සාහය නැත්තම් නිවන් දකීද? නේද? සැනසීමකට එයිද? ඇයි අපේ කාගේ හරි අප්‍රිය වචනයක් හම්බෙලා ප්‍රිය වචනේ කරගත්තා කියන්නකෝ. ආයෙ ටික දවසකින් හරි ආයෙ ටික වෙලාවකින් මොකද වෙන්නේ? කොයි වෙලාවෙ අප්‍රසන්න වචනේ එළියට පනින්නන්නේ නැහැ පැත්තෙන් ආයෙසරයක්. එතකොට ඉතින් මම හරි අවදානම් තත්ත්වෙක ඉන්නේ. නේද? ප්‍රිය වචන බලාපොරොත්තු හැම වෙලෙම ඉන්න කෙනා හරි අවදානම් තත්ත්වෙක ඉන්නේ අනුන් මත රඳාපැවති ජීවිතයක්. ඉතින් වෙහෙසයි අන්තිමට ජීවිතේ. එපා වෙනවා. නේද? දවස් ගානක් කොහොම හරි ප්‍රියව ඉන්නවා ඕන එකක් ඇති හොඳටම. නේද? ඊට පස්සෙත් වෙන්නේ මොකද්ද? අර දවස් ගානක් ප්‍රිය වචන වලින් හිටියක නෙමෙයි වැඩිපුර මතක් වෙන්නේ පස්සේ. කොච්චර පස්සේ ප්‍රිය වචන කතා කරත් අරකමයි පස්සේ පන්න පන්න පන්න පන්න වෙයිලා අපිට සැරෙන් සැරේ පහර දෙනවා වාගේ සිත රිද්ද වුණා නේද? ඉතින් දුකෙන්ම ඉඳ සිද්ධ වෙනවා. ඒ වගේ වෙලාවල් වල ඇතුලාන්තය පිරිසිදු කරන්න ඕනේ අය කියලා වීරයක් කියන එක දුනාද? ඉතින් එහෙනම් අපි සැලසෙන්නේ නැහැ. එහෙනම් බණ ඇහුවට විතරක් හරියන්නේ නෑ කියන එක පැහැදිලියි අපි ප්‍රත්‍යක්ෂා වැඩසටහන පැහැදිලිවම සුවසේ වාසය කිරීම සඳහා ඉතින් කොහොමද මේ වීරිය ක්‍රියාත්මක වෙන්නේ කුසීත භාවයෙන් අයින් වෙන්න ඕන කියන එක පළවෙනි ක්‍රම අපේ වීරිය තියෙනවා නම් අර මෙන්න මේවා නෑ දැන් කන්න තියෙනවනේ ඒකෙන්ද බෑ කෑමට දැන් ළඟයිනේ බෑ දැන් කාපු ගමන්නේ බෑ ගමනක් යන්න තියෙනවනේ බෑ නේද ගෑන් ගිහින් ආපු ගමන්නේ අසනීප වෙන්න වගේ ඇඟට දෙනවා වගේ ඒකෙන්ද බෑ අසනීපයක් හොඳ වෙච්ච ගමන් හොඳ වුණා විතරයි නේ කියන්න බෑ. ඔය විදිහට මොනවා හරි කළා අන්තිමට මේ භාවනා කරණේවා සිල් ලකිනවා ඔක්කොම කල් දාලා බෑ බෑ බෑ බෑ බෑ තමයි. හරි. එන්න ඒ ලක්ෂණය තියෙනවා නම් වීරිය නැහැ. හරි. ඉතින් අපි ඒක ඊයේ කතා කරා. ඒ වගේම තියෙන අනිත් කාරණාව තමයි අර පරාක්කමෝ කියලා කියවකට කිව්වේ නික්කමෝ කියලා පරාක්කමෝ කියලා කිව්වේ නික්කමෝ කියලා කිව්වේ කුසිතකමෙන් නික්මීම කියන එකයි පරාක්කමෝ කියලා කිව්වේ අර අපි දන්නවා වීරය ගැන තියෙන කුසල් වර්ධනය කරගන්නත් නැති කුසල් ඇති කරගන්නත් තියෙන අකුසල් නැති කරගන්නත් නැති අකුසල් ඇති වෙන්න දෙන්නේ නැති වෙන්නත් හැම වෙලෙම තියෙන වීරය එකෙන් එකක් ඉවරනකොට අනිත් එකක් ඉවරනකොට අනිත් එක ඒ කියන්නේ තියෙන කුසලයන් Taman වර්ධනය කරලා දැන් භාවනාවක් කර කර ඉන්නවා භාවනාව තමන්ගේ කුසලය ඔන්න තිබ ගානට වර්ධනය කරගත්තා දැන් ඒ කුසලය නැති වුණා එතකොට ඒ කියන්නේ දැන් භාවනාව ඇති වුණා. දැන් දැන් කරන්න බෑ තියෙන තමන්ට තියෙන කුසලය තමයි ඒ. හරිද? මෙච්චර වෙලාවක් ඉන්න පුළුවන් දැන්. එතකොටම මෙයා බලනවා නැති කුසල් ඇති කරගන්න ඕනේ කියලා. අර ඒ මොකද එන? එහෙනම් තව විනාඩි කීපයක් භාවනා කරන්න ඕනේ. නේද? මට දුවන්න පුළුවන් අඩි 10යි නම් මම 11ක් දුවන්න ඕන කොහොම හරි කරලා. හරි අපේ කට්ටිය කොහොමද? විනාඩි 10ක් 15ක් යනකොට භාවනා කරන්න බෑ හිතුනොත් එහෙම ඒ වෙලාවෙම නැගිට්ටා. තව ටිකක් උත්සාහ කරන්නේ නේද? අන්න ඒ වගේ නැති කුසල් ඇති කර අර තියෙන කුසලය වර්ධනය කරනවා වගේම නැති කුසල් ඇති කරගන්න තියෙන කුසලය රැක ගන්නවා වගේම නැති කුසල් ඇති කරගන්න හැම නිමේෂයකම උත්සාහයක් තියෙන්න ඕන. ඔන්න සිත වීරිය සම්පන්නන් එහෙමයි. අපි ඊයේත් ඒකත් සාකච්ඡා කරා ඊට වැඩිය. ඊළඟට හරියට සැඩපහරක් සැඩපහරක් අභිභවා යන වාහනයක් වගේ නැත්තම් පීනගෙන යන කෙනෙක් වගේ සැඩපහර යට කරගෙන පීනගෙන යන කෙනෙක් වගේ. සැඩපහර කියන්නේ ආපස්සට අදින බලවේග. වෙලාවකට අපි වැඩක් කරන්න ගියාම වෙලාවකට අපි ක්‍රියා කරන්න ගියාම අපි නිවන් දකින්න වැඩ පිටුවල හෝ ලෞකික දේවල් කරන්න ගියාම උනත් ඒ කරන වැඩේට බාධා වෙන දේවල් තමයි ආපස්සට අදින බලවේග කාමච්ඡන්දේ ව්‍යාපාදේ තින මිද්දේ උද්දච්ච කුච්ච විචිකිච්ඡා වගේ ඒවා කපාගෙන වේගෙන් ඉස්සරහට යන ගතිය හිතේ තියෙන හිත මොන්න බාධාවත් ඒ බාධාවල් කපාගෙන ඒ අපහසුකම් කපාගෙන ඉදිරියට යන ගතිය ඒකට කියන උයාමෝ කියලා ඒක වීරිය තියෙන ලක්ෂණයක්. ඉතින් එහෙම තියෙනවද දන්නේ නැහැ. පොඩ්ඩක් තන් කඩාගෙන වැටෙන ගතිය පල්ලෙහාටම ගලාගෙන යන ගතිය දන්නේ නැතිනේ. ගත්ත අරමුණට යන්නේ නැතුව ආපහු හැරෙන ගතිය නෑ නේද කාටවත්? නෑ නෑ. ඒව නෑ. නේද? ඉතින් එහෙම තියෙන්න ඕනේ අපි හැම වෙලේම අපේ හිතේ උපන් වීරය හැම නිමේෂයකම තියෙන්න ඕනේ. හරිද? ඒක නැත්තම් ඒ ලක්ෂණ නැත්තම් මොකද කරන්න ඕන? අන්න කාරණා 11ක් තියෙනවා. ඒ කාරණා 11 අරගෙන ඒ ලක්ෂණ හැදෙන තුරු ඒවා වර්ධනය කරන්න ඕන. ඒ ලක්ෂණ හැදෙන තුරු හිත හදන්න ඕන. ඒක අපි කතා කරේ ඊයේ පෙරේදා ඉඳන්ම දිගටම කිව්වේ ඒකයි. මේවා නෑ කියලා නිකන් ඉන්න එපා. මේවා නිකන් පහළ වෙන්නේ නැහැ. පහළ වෙන විදිහට හිත සකස් කරන්න ඕනේ. ඉතින් ඒ ගැනයි අපි මේ සතියේ මේ සතිය සාකච්ඡා කරන්නේ ඒව ගැන. ඊළඟට සතුරන් නැසන සෙබලෙකුසේ හැම වෙලෙම එනේන සතුරා වීරයෙන් නැසලා දාන සෙබලෙකුසේ එනේන අකුසල් අයින් කිරීමේ වීරය කවදා හරි හිතේ උපදින්න ඕනේ. එහෙම තියෙනවද දන්නේ නැහැ. ඒකයි මම කලින් අහුවේ අපිට මොනවා හරි දැඩි බැඳීමක් හරි තරහක් හරි අපම මේක අයින් කරන්න ඕනේ කියලා සතුරා නැසිල්ල පැත්තක තියලා මට මේ තරහ ආව මේ තරහ අයින් කරන්න ඕන කියලා අඩුම ගානේ සිතුවිල්ලක්වත් එනවද කියලා බලන්න එහෙම එන්නේ නැත්තම් වැඩක් නැහැ හරි නෑ මේවා තියාගෙන ඉන්න හොඳ නෑ මේ පිච්චෙන දැවෙන දේවල් අයින් කරගන්න ඕන මේවා පැහැදිලිවම අයින් කරගෙන කටයුතු කරන්න ඕනේ කියලා Tamanට දැඩි හැඟීමක් ඇති වෙන්න ඕන හැම නිමේෂයකම එවැනි හැඟීමක් එවැනි හැඟීමකින් පෝෂණය වෙන්න ඕන දැඩි හැඟීමක් ඇති වෙන්න ඕන ඉතින් ඔන්න ඔහම අපි කතා කරා ඒ පිළිබඳ හරියට බරක් උසවාගෙන යන කෙනා ඒ බර දරාගෙන උස්සගෙන යනවා වගේ මේ අපහසුකම් තියාගෙන කෙලස් අයින් වෙනතුරු මේක බර දරාගෙන යන්න ඕන ඉවර වෙනතුරු. ඒ තැනට අරන් ගියාට පස්සේ බර බිමින් තියන්න පුළුවන්. නේද? බරක් උස්සගෙන යන කෙනෙක් වගේ. ඒ වගේ ඊළඟට තමන්ගේ අදිෂ්ඨානය අභිමතාර්ථය සඵල වෙනතුරු දුක් දරාගෙන ඉදිරියට යන්න ඕනේ. ඒවට කියව උස්සාහෝ උස්සෝල්හි කියලා ඊ අපි කතා කරා. ඊළඟට තාමෝ කියලා කියන්නේ ශිලා ස්කන්ධයක් වගේ නොසැලී ඉන්න ඕන තමන්ගේ අභිමාතාර්ථයට පත් වෙන තුරු හිත ශිලා ස්තම්භයක් වගේ නොසැලී ඉන්න ස්වභාවය මොන්නම තත්වයක් යටතේවක්වත් හෙල්ලෙන්නේ නැති තත්වයකට හිත සකස් කරගන්න ඕන. හරි අපි පොඩ්ඩක් තම මොකද වෙන්නේ? අපි වැඩක් කරගෙන යනකොට කවුරු හරි ඒකට අනුම්පදයක් කිව්වොත් ඇරෙනවත්තන වෙලාවකට. හරිද? නේද? හ්ම් අසනීපයක් આવොත් නවත්වා දාන විතරන්නේ අපි එකතු වෙලා වැඩක් කරගෙන යන්නේ දැන් දෙන්නේ තුනේ එකතු වෙලා වැඩක් කරන්න පටන් ගත්තා කියන්නේ අපේ තියෙන ලක්ෂණයක් තමයි ටික දවසෙන් කට්ටිය බිඳිනවා නේද එතන ඉන්න නායකත්වයන් බොහෝ විට කඩාගෙන යනවා නායකත්වයන් වලට මේ ලක්ෂණ තියෙන්න ඕනද නැද්ද නායකත්වයන් වලට මේ ලක්ෂණ තියෙන්න ඕන එයාලා ඒ වැඩේ ඉවර කරන තුරු හෙල්ලෙන්නේ නැති ඕනම තත්ත්වයක් අරගෙන මම හෙල්ලෙන්නේ නැහැ කියන තත්ත්වයට එනකන් හිත හදන්න ඕන හරි මොනම තත්වයක් යටතේවත් මම මේ කාරණාව අතහරින්නේ නැහැ කියන තැනට එනකන් තමන්ගේ හිතයි ඒකට තල්ලුව දෙන්න ඕනේ. හිත අපි උස්ස උස්ස තියන්න ඕනේ. හරිද? අපේ හිත ඒ වැඩේ කරන්නේ නැත්තම් දැනගන්න ඕනේ මගේ එන්ජිම මලකට බැඳිච්ච එන්ජිම. හරියට මේක පණ ගැන්වෙන්නේ නැහැ. ඉතින් එන්ජිම පණ ගැන්වෙන්නේ නැත්නම් මොකද කරන්න ඕනේ? වාහනයක් අරන් ගාලා එන්ජිම පණ ගන්නෑ ඒක නිකන් ඩක් ඩක් ඩක් ගාලා හිටිනවා හරිද එතකොට වාහන හදන්න දන්නේ නැහැ මොකද කරන්නේ? ඒක ගලවලා ඒකට ග්‍රීස් දාලා තව මොන හරි කරන්න ඕන දේවල් කරලා ඔක්කොම කරලා සෞම්‍ය දුවන විදිහට හදා ගන්නවා. එතකොට මගේ එන්ජිම අකුසල් හැමුවේ බුදි. හරිද? මේ හිත වීරය වර්ධනය කරගන්න ඕනේ. වීරය මේක අකුසල් හැමුවේ වා ක්‍රියාත්මක වෙන විදිහට හදන්න ඕනේ. නිකන් ඒක වෙන්නේ නැහැ. අපි නැත්තම් ඔහේ ඉඳි අපි කොහොමද ඉන්නේ? අපේ දරුවන්ට හැමදාම අපි කියන්නේ නැහැ. ඉන්නේ කොයි වගේද? මැටි ගුලි වගේ. මැටි ගුලි මොකද? බිම ගැහුවොත් තහ ගාලා එහෙමම හිටලා තියෙන්නේ. නේද? ගලවන්න හරි අමාරුයි. වීර්ය සම්පන්න හිත හරිය රබර් බෝලේ වගේ. රබර් බෝලේ මොකද? බිම ගැහුවොත්. හිටින්නේ නැහැ. ආපහු එක පාටම පොළපයින්නවා. නේද? අන්න ඒ වගේ අපි මහා වීර්ය සම්පන්න සිතක් සකස් කරගන්න ඕනේ. අන්න ඒ ශිලා ස්තම්භයක් වගේ රැඳිලා තියෙන සිතක් සකස් කරගන්න ඕනේ. හරිද? ඒක හදනකම් ඔය කියන විදිහට ජීවිතේ සාර්ථක වෙන්නේ නැහැ. හිත හැදුවට පස්සේ හිත හදන එක වැඩපිළිවෙලා. හරිද? ධර්මයේ තියෙන ක්‍රමවේදයක් ඒක. එතකොට අපේ සිත සකස් කරගත්තොත් ඊටාම වටිනවා. හ්ම්. ඊටාම වටිනවා හිත සකස් කරගත්තොත්. ආය කිසි දෙයකට හෙල්ලෙන්නේ නැති වෙන්න හිත සකස් කරන එක ඇරෙන්න වෙන ක්‍රමයක් ඇත්තෙම හිත සකස් කරගත්තේ හිත සකස් කරන්නේ නැතුව වැඩ කරන්න ගියොත් කබල් වාහනේ පිරිසිදු කරගන්න නැතුව ඒක හරියට තෙල් දාගන්න නැතුව ඒකට ග්‍රීස් දාගන්න නැතුව ගමනක් යන්න ගියොත් මොකද වෙන්නේ? යෑමක් නැහැ මග හැම වෙලෙම ජජ් ජජ් ජජ් කරලා හිටනවා ඉතින් තල්ලු කරන්න ඕන ආය තල්ලු කරන්න ඕනේ රටේ ඉන්න ටිකක් කර කර යන්න වෙන්නේ. ඊට වැඩි ලාභ නැද්ද ටිකක් වෙලා අරන් හරි මොකද කරන්න ඕනේ? ටිකක් වෙලා අරන් හරි දවසක් කල් අරන් හරි යන්න ඉස්සෙල්ලා හදා ගන්න ඕනේ හොදට. හදාගත්තාම ඉතින් ගමන යවෙනවා. නැත්තම් මග තමයි. ඒ වගේ අපි මේ හිත සකස් කරන්නේ නැතුව මේ වැඩ කරන්න යෑමෙන් අපේ මේ කටයුතු කරන්නේ නැහැ. නිකාං අදිස්ථාන ගන්නවා නේද? ඒකින්ද ඒ අදිස්ථානයේ විතරක් මුකුත් කරන්න බෑ. ඒ අදිස්ථානයේ ක්‍රියාත්මක වෙන විදිහට අපේ හිත සකස් කරගන්න ඕනේ. හරි. ඊළඟට අපේ හිතේ තිබිය යුතු අද අපි කතා කරන්නේ මේ කාරණා ටික අපි කතා කරපේවා තමයි නික්කමෝ, පරක්කමෝ, උවියාමෝ, වායාමෝ උත්සාහෝ උස්සෝල්හි ධාමෝ කියන ශිලා ස්තම්භයක් වගේ කියන තැනට නිකන් සාකච්ඡා කරා. හරි? ඊයේ දවසේ අද අපි කතා කරන ඊළඟ කාරණාව තමයි දිති කියලා කියන ගුණය වීරිය තියෙනවා. හරි? දිති කියලා කියන්නේ ඒක හරිය වටින දෙයක්. ඒවා අපි සිහියේ තබා ගන්න ඕනේ මේවා. හරි? සිහියේ තබා ගන්න ඕනේ. යම් කිසි පටන් ගත්ත වීරයකින් ඔන්න අපේ හිත සඵල වෙනවා. මොකක් හරි කාරණාවක් අරගෙන ඒ කාරණාව සඳහා කටයුතු කරන්න එක මා දැන් ඔන්න අද කම්මැලිකම හරි වෙලා හරි දැන් ඔන්න දැන් අපි තුන් භාවනාවක් කියලා අද මම කොහොම හරි වීරයෙන් මේක කරලා ඉවරලා මොකද කරන්නේ මගේ මම අද මෙච්චර කාලයක් බලාපොරොත්තු වෙච්ච ගානට මේ වැඩේ කරා හරි හුඟක් අයට මොකද වෙන්නේ එක සැරයක් යමක් සඵල වෙච්ච ගමන් හුඟක් අයට මොකද වෙන්නේ වැඩේ අතාරිනවා ඊළඟ දවසේ නම් ආයෙ පිරිනවා එහෙනම් දිති කියලා කියන්නේ පින්නත් මේ පටන්ගත් වීරයෙන් යමක් සඵල වුණාද ඒක නොසිඳ ඒක සිඳෙන්න දෙන්නේ නැතුව හරිද වර්ධනය දක්වා අරගෙන යන්න. ඒ කියන්නේ ඇති කරගත්ත වර්ධනය පල්ලෙහාට යන්න දෙන්නේ නැතුව තව ටිකක් එහාට යන්න. හරියට අර පීනන එක්කෙනෙක් වගේමයි. යම් දුරකට පීනුවා මොහතකට වීරය අතහැරියොත් පීනපු කෙනාට මොකද වෙන්නේ? මොහොතකට ඉස්සරහට යන උත්සාහය අතහැරියොත් එයාව යම් ටිකක්ද ඒ කියන්නේ මේ මං කියන්නේ නිශ්චලව හිටියොත් මොකද වෙන්නේ? පල්ලෙහාට යනවා සැඩ පහරත් එක්ක. නේද? ඉස්සරහට පීනන කෙනා ටිකක් වෙලා නිශ්චලව හිටියොත් පොඩ්ඩකට වෙලා වීරිය අතහැරියොත් ඉස්සරහට යන්න ගන්න උත්සාහය නිශ්චල වතුරක නම් ඉස්සරහට ගන්න ගන්න උත්සාහය නවත්තලා ටිකක් වෙලා ඉන්න පුළුවන්. නේද? පල්ලෙහාට ගන්න වතුරක ඉන්නවා නම් නේද? අපේ උත්සාහය අතහැරිය ගමන් අඩි 10ක් ගියා නම් උත්සාහ කරපු ගමන් තව යම් කොටසක් පල්ලෙහාට යනවා නේද? ඒතර ආයෙ ටික කරන්න වෙනවා. ඒ වගේමයි පින්නන්නේ අපි යම් වැඩක් කරද්දී යම් වීරයකින් වැඩක් කරගෙන අපි ලෞකික ජීවිතය කියලා හිතන්න. යම් වීරයකින් වැඩක් කරගෙන ගිහිල්ලා එක්තරා තත්යකට මගේ මට්ටම ගත්තා එතන නිශ්චලව රැඳෙන්නත් වීරිය තියෙන්න ඕනේ. හරිද? කොහොම හරි නිශ්චලව එතන රැඳිලා පස්සට යන්න නොදී ඉතිරි ටික වර්ධනය කරගන්න ඕනේ. අන්න ඒකට කියනවා දිටි කියලා. ඒතර මේ අපේ හිත සකස් කරන්න ඕන විදිය. හරිද? අපේ හිත පස්සට යන්න නොදී සකස් කරන්න ඕන විදිහ. හිතලා බලන්න කොච්චර සාර්ථකද කියලා මේ කාරණා ටික. නේද? කොච්චර සාර්ථකද වීරිය සම්පන්න පුද්ගලයෙක්ව සකස් කරනවා කියන එක. අපි අපේ ළමයි ගැන එහෙම හිතුවත් දන්නේ ළමයි ගැන පැත්තකට යන්න අපි ගැන අපි මේ ධර්මයේ තියෙන කරුණු හෙව්වේ නැත්තේ ඇයි කියලා හිතෙන්නේ නැද්ද? නේ ඔය ඔක්කොම කරන තත් ඔය ඔක්කොම කරන ඒවා නෙවෙයි කරන විදිහට සිත සකස් කිරීම මගේ හිත හදන්න ඕන මගේ මගේ හිත හදන්න ඕන පොඩ්ඩක්වත් ආපස්සට යන්නේ නැති වෙන ගත්ත වීර්ය ආපස්සට යන්නේ නැති වෙන විදිහට හිත හදන්න ඕන එහෙම ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් ඒ සඳහා කරන්න වැඩ වගේක් තියෙනවා හරි ඒවා කර කර කර කර කර කර මේවා මේවා පරීක්ෂා කර කර බලන්න ඕන වැඩ කරනවද හරියට කියලා හරියට මැෂින් එකක් හදන කෙනෙක් එක එක එක එක ඒවා එකට අමු නමුන බලනවා මේක වැඩ කරනවා මේක වැඩ කරනවා මේක වැඩ කරනවා කියලා. ඒ වගේ අර 11ක් වූ ධර්මයන් ධර්ම 11ක් තියෙනවා වීරිය වර්ධනය කරන්න ඒවා කර කර කර කර කර කර බලන්න ඕනේ. දැන් ඔය කියන විදිහට වීරිය වීරිය වැඩ කරනවා කියලා. හරි. අධ්‍යාපනය ලබන ළමයෙකුට තමන්ගේ අරමුණේ අන්තිම අග දක්වාම යන්න මේ වගේ වීරියක් ඕනද නැද්ද? ලෞකිකත්වය තුළ ව්‍යාපාරයක් දිනු කරගන්න කෙනෙකුට වෙනත් මොනවා හරි දිනු කරගන්න කෙනෙකුට ඒ වගේ වීරයක් ඕන වෙනවද නැද්ද? එහෙනම් ඒවා කරගෙන යන්න තමන්ගේ අතුලාන්තයේ ඔන්න වගේ සිතක් සකස් වෙන්න ඕනේ. ඇති කරගත්ත උංගාක් ආය ඇති කරගත්ත වර්ධනයේ යම් තුරකට ආපු ගමන් ආපස්ස යනවද නැද්ද? නේද? ඉතින් එහෙනම් ඔන්න දිති කියන ගුණය තියනවාද කියලා නිබ්බාදව පිරික්සන්න ඕනේ. වීරය තියෙන මේ ගුණයන් ටික හොඳින් පිරික්සන්න ඕනේ. හරි? පිරික්ස පිරික්ස අපේ සිත සකස් කරන්න ඕනේ. එතකොට මේ සතියට අපි මොන සතිය කියලාද කියන්නේ? ප්‍රත්‍යවේක්ෂා සමාජිකයන්ගේ වීරිය සතියයි අරමුණේ. හරිද? වීරිය වර්ධනය කරන සතිය. ඉතින් ප්‍රායෝගික ඊයේත් මම කිව්වා අපාය ගැන හැම මෙනෙහි කරලා ඒ කාරණා ටික කතා කරන තුරු මේක හොඳින් හොඳින් තමන්ගේ පැත්ත හරියට සංවර්ධනය වෙනවද කියලා බලන්න කියලා. ඊළඟට තියෙනවා අසිතීර පරාක්‍රමතාව කියලා ඊළඟ ගුණය. කිසිදු විදිහකින් බුරුලක් සහැල්ලුවක් ඇති වෙන්න දෙන්නේ නැහැ. කිසිම විදියකින් බුරුලක් සහැල්ලුවක් ඇති වෙන්න දෙන්නේ නැහැ. මේ වීරිය සම්පන්න හිත අර ආපස්සට පොඩි බුරුලක්වත් දෙන්නේ නැහැ. හරිද? අපි සාමාන්‍යයෙන් වැඩ කරගෙන යනකොට කොහොමද දැන් හ්ම් අපි හිතමුකෝ අසනීප කෙනෙක් ඉන්නවා. එයාට අහවල් අහවල් කෑම හොඳ නැහැ. හරිද? ඉතින් මෙයා හොඳට දැන් කෑම පාලනය කරගෙන යනවා. යන්තම් බුරලා දුන්නොත් මොකද වෙන්නේ? ආපහු මොනවා හරි ඕන දෙයක් කනවා. එතකොට ඇත්තටම යායේ ලෙඩේ හොඳ වෙන තුරු ආහාරයෙන් පරිස්සම් වෙන්න ඕනද නැද්ද? හරි එහෙනම් පොඩි බුරුලක්වත් දෙන්නේ නැහැ. අන්න ඒ වගේ මේ කෙලෙස් වලට පොඩි බුරුලක් හරි දුන්නොත් මොකද වෙන්නේ? කුණු ගොඩකට කුණු එකතු වෙනවා වගේ, තුවාලයක සැරව තියෙන තැනට සැරව එකතු වෙනවා වගේ මොකද වෙන්නේ? ගොඩ ගැහෙනවා. හරිද? දැන් චූටි බුරුලක්වත් දෙන්න හොඳ දේවල් නෙවෙයි කෙලස් කියලා කියන්නේ. ඒවා වහා ගොඩ නැගිලා තමන්ව දවන රත්වන පුච්චන තත්ත්වයටපත් කරනවා. හරි? ඉතින් ඒකේ ආදීනව දැනගත්ත කට්ටිය අපි පින්නන්නේ චූටි බුරුලක්වත් හිතට දෙන්නේ නැහැ. අද පරිහානියටපත් වෙන කිසිම තැනකට මේක ලෞකිකත්වයට ආදර්ශ කර ආදර්ශයක් කරගන්න. මම අහවල් කෙනෙක් අහවල් තත්ත්වයටපත් වෙනවා කියලා යම්කිසි තීරණයක් කෙනෙක් ගත්තොත් හ්ම් මං අහවල් ඉලක්කය දක්වා යනවා කියලා ඒකට බාධා වෙන කිසිම දෙයකට මාත්‍රයක්වත් බුරලා දෙන්නේ නැහැ. නේද? පාසල් යන කාලේ මතක් කරන සමහර ළමයි උත්පත්තියෙම එහෙම හිටියා මතකද? පාසලේ පන්තියේ. නේද? සමහර අය හරිම දක්ෂව නේද? පුංචි තැනකින්වත් පුංචි අඩුවක්වත් වෙන්න දෙන්නේ නැත. එයාලා ඒ ඉලක්කයට යන්න කටයුතු කරා. ඒ සංසාර ජීවිතේ ඒවා පුරුදු කරපු අය. ඒවා ළමයින් සමහර අයට කියලා දෙන්න දෙයක් නැහැ. එයාලා දන්නවා එයාලා ඉලක්කයට යන්න පොඩි බුරුලක්වත් දෙන්නේ නැහැ. හරිද? එහෙම අය මහා වේගෙන් මේ ලෝකේ මේ ලෝකේ ඉහළම තැන්වලට ලෞකිකත්වය තුල ගිය අය වීර්ය සම්පන්න අයද නැද්ද? මේක කම්මැලි අය ගැන කොහොමද තියෙන්නේ? හිරේ විලංගු වැටිච්ච අය වගේ කියලා. හිර වෙලා ඉන්නේ. මොකෙන්ද හිර වෙන්නේ? අපේ හිත අපිව අල්ලලා හිරේ විලංගු දානවා. එළියට යන්න දෙන්නේ නැතුව අපිව අල්ලලා හිරේට දානවා වගේ එකක් කරනවා. වැඩ කරන්න දෙන්නේ නැහැ. මොකක්ද මේ හිරේ? දේශනාවේ සඳහන් වෙන්නේ හිරේ විලංගු වැටෙනවා වගේ කියලා. මොකද්ද? තීන මිද්දේ කියන එක. පිරමිඩේ කියන්නේ හරියට හිර වෙච්ච තැනක් වගේ. හිර වෙලා එකට. ගැලවෙන්න බෑ. හරි? ඉතින් ඔය தත්වයන්ගෙන් අත මිදෙන්න අපි හැම පැත්තකින්ම අපේ හිත සකස් කරන්න ඕනේ. පුංචි බුරුලක්වත් දෙන්නේ නැති தත්වෙට ඒක තමයි කිසිදුම ආකාරයකින් කිසිදු බුරුලක්වත් දෙන්නේ නැති වෙන්න හිතපත් කරන එකට කියනවා අසිතී අසිතීල පරාක්‍රමතාව කියලා. ඊළඟට පින්නත් මේ හැම වෙලේම කුසල් වැඩි වීමටත් අකුසල් නැති කිරීමටත් හිතේ පුදුම කැමැත්තක් ඇති කරගන්න ඕනේ. හරිද? අන්න ඒ කැමැත්ත තියෙනවා වීර්ය සම්පන්න පුද්ගලයාට. ඒ ඒකට කියනවා අනික්කිට ඡන්දතාව කියලා. හරි. වචන ටික නැතත් මේකේ තේරුම් ටික මතක තියාගන්න. මතක තියාගන්න හැම වෙලේම අකුසල් දුර කරලා කුසල් ඇති කිරීමේ කැමැත්ත මේ වීරයට ලොකු හේතුවක් වෙනවා. හරි. ඒ කැමැත්ත මේ වීරිය ඇති වෙන්න ලොකු හේතුවක් වෙනවා. ඉතින් මේ කැමැත්ත ඇති කරගන්න කැමැත්තත් ඇති වෙනවා අර කියන කාරණා 11 අපේ ජීවිතයට එකතු කරගන්නකොට ඒ කැමැත්ත කැමැත්ත උපදිනවා. එතකොට මේ කැමැත්ත උපදින්න මොනවද මේ කාරණා 11 අතර තියෙනවා තමයි අපාය බය පච්චවෙකනතා අපාය ගැන මෙනෙහි කිරීම. හරිද? ඒ කියන්නේ සතර අපාය තියෙන දුක් මෙනෙහි කරන්න ඕන හොඳට හොඳට හොඳට මෙනෙහි කරනකොට පොඩි අකුසලයක් ඉඳලා හරි මාව සතර අපාය වැටෙන්න පුළුවන් කියලා දැනගන්නකොට මොකද වෙන්නේ? ඉතින් අපි ඊයේ පෙරදා කතා කරා අභිධර්මයට අනුව එහෙම සිත් 19කින් තමයි ප්‍රතිසන්දි කෘත්‍ය සිද්ධ කරන්නේ. එතකොට ප්‍රතිසන්දියට හේතු වෙන අකුසල් සිත් මෙන්න මේවා මේ වගේ අකුසල් සිත් කරොත් එහෙම ඒවා ඒ අකුසල් සිත් මූලික වෙලා ප්‍රතිසන්දියක් ඇති වුණොත් සමහර අයට මේ ජීවිතේ ಜಾති අන්ධය වෙනවා, ಜಾති බිහි අය වෙනවා නේද? අඩුපාඩු සහිතව උපදිනවා. ඒ මොකද ඒ කුසලය සම්පූර්ණ වෙලා නැහැ. හරිද? ඉතින් ඒවා දැනගත්තාම අපිට ඇත්තටම මේ කුසල් සම්පාදනය කරගන්න නියමාකාරයෙන් පුළුවන් වෙනවා. ඒකින්ද මේවා හොයාගෙන අපි කටයුතු කරන්න ඕනේ ධර්මය ගැන දන්න අය තමන්ගේ ජීවිතය සමතුලිත කරගන්න දන්නවා. මොකද ධර්මය කියන්නේ මොකද්ද? ස්වභාව ධර්මයේ ක්‍රියාකාරීත්වය සහ සමන්ගේ සිතේ ස්වභාවය. එතකොට මේ ස්වභාව ධර්මයේ තියෙන නීති ටික සහ හිතේ ස්වභාවය දන්නවනම් කවුරු හරි මොකද කරන්නේ? එයා ගන්න හදාගන්න යන්න ඕන පාර. නේද? හුඟක් අයට මොකද වෙලා තියෙන්නේ? පව් කියනවා කරපුවාම මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ. අකුසල් සිත් වැඩෙන්නේ කොහොමද කියලා දන්නේ නැහැ. හුලඟ යන කොළ වගේ යන්න යන අතට යන. නේද? ඒකට අන්තිමට මහා විනාශකාරී තැන් වලට යනවා. ඒකට බුදුහාමුදුරු දේශනා කරලා තියෙන උපමා බලන්න අපි ඒවා ගැන හිතුවේ නැහැ. පහනට යන පරගැතිය පහන වටේ කැරකෙනකොට අපිට මොකද දැනෙන්නේ? අපිට බය හිතෙනවා. නේද? හප්පුව මේක තටු පුච්ච ගනී අයියෝ මේක පිච්චේ කියලා අපිට බය හිතෙනවා. පළගැට්ටට. ගහනක්වත් නැහැ. නේද? ඇයි ඒ? එයාගේ භයානකම දන්නේ නැහැ. නේද? අන්න ඒ වගේ තමයි බුදුරජාණන් වහන්සේ රහතන් වහන්සේලා ධර්මය අවබෝධ කරගත්ත කට්ටියට අපේ ජීවිතේ අපි යන තැන ගැන ලොකු බයක් තියෙනවා. අපිට ඒ ගැන බය දැනෙන්නේ අපි පළගත්තා වගේ. වැරදි කරන්නේ. ඇයි? දන්නේ නැහැ මේ ලෝකේ ගැන. ලෝකේ ගැන දන්න තියෙන ඔහේ ඉන්න වෙලාවේ ඔහේ මොන හරි වැරදි කරලා දානවා. හරි? ඒකල අන්තිමට මහා දුක් විඳිනවා. අපි අද මෙහෙම හිටියට තව අවුරුදු 80කින් තව අවුරුදු 70කින් කකුල් හතරක් එක්ක ලොකු ඔලුවකුත් එක්ක බිම බලාගෙන තනකොළ උලා කන තත්ත්වයටපත් වෙන්න තියෙන දෙකක් තියෙනවා. හරිද? එතකොට අද වගේ කතා කරන්න බෑ එක වචනයයි කතා කරන්න පුළුවන්. කවුරු හරි දැක්කම උඹ බෑ කියන්න විතරයි පුළුවන්. හරි. කවුද දන්නේ ඉතින් කවුද අඳුරගන්නේ? ආනේ අපේ අපේ නංගිලා අඳුරගන්නේද අපේ අක්කා තමයි අර ඉන්නේ කියලා. හ්ම් නෑ කාටවත් අඳුරගන්න බෑ. හොයාගන්න බෑ අපි තනි වෙනවා. සම්පූර්ණ පිටේ ඉන්න හුණෙක් වෙන්න පුළුවන්. ඒ හුණට ගොතු වෙන පළගැට්ටෙක් වෙන්න පුළුවන්. නේද? ඉතින් ඔය ඉන්නේ පිටියට වෙලා ගෙම්බෙක් වෙන්න පුළුවන්. අපේ හිතේ තියෙන නෑ නෑ ඒව වෙන්නේ නෑ අපිට වෙන්නේ නෑනේ අපිට වෙන්නේ නෑ කියලා තමයි අපිට අදහසක් තියෙන්නේ ඒකින්ද අපි බොහොම බය උපදවා ගන්න ඕනේ ඒ බය උපදවා ගත්තාම තේරුම් ගත්තාම අපි මේ කෙලෙස් වලට බයයි හරි එතකොට තමයි අර විදිය වැඩේ වෙන්නේ හිතට අපි ඒ ගැන කතා කරමු කොහොමද කරන්නේ කියලා ඉතින් මේ වීරියේ තියෙන අංග ටික ගැන සාකච්ඡා කරලා හරි ඊළඟට අනික්කිත දුරතාව කියලා තත්ත්වයක් තියෙනවා වීරියේ ඒ තමයි සත්‍ය අවබෝධ වෙනතුරු ඇත්ත අවබෝධ වෙනතුරු පටන් ගත්ත වීරිය නවත්තන්නේ හරිද? ඒ වගේ එතකොට ලෞකිකත්වයටත් මේක ගන්න අපි ගත්ත ඉලක්කයට යන තුරු මම මේක නවත්තන්නේ නෑ කියලා අධිකතර වූ වීරියකින් කටයුතු කරනවා. ඒකට කියනවා අනික්කිත දුහරතා කියලා. ඉතින් බලන්න මගේ හිත දැන් මම මේවා කියනකොට මම මොකද්ද කරන්න කිව්වේ? මගේ හිත ඒ විදිහට වැඩ කරනවද? හරිද? මගේ හිත එහෙම වැඩ කරන හිතක්ද නැත්නම් එහෙම ඒවා අඩුද වැඩ වැඩ කරනව අඩුද ඔය කියන තත්ත්වේ නැද්ද කියලා බලලා නැත්තම් මොකද කරන්න ඕන? නැත්තම් කරන්න ඕනේ ඒ විදිහට වැඩ කරන විදිහට හිත සකස් කිරීම. ඒ විදිහට වැඩ කෙරෙන විදිහට හිත සකස් කිරීම තමයි කරන්න ඕනේ. හරි? ඉතින් මේක මේවා අපිට ඇහෙන්නේ අපේ පින්නත් නේ බුද්ධෝත්පාද කාලයක ධර්මයේ තියෙන කාලෙක විතරයි මේවා අපිට ඇහෙන්නේ. හරි? එතකොට අපි තේරුම් ගන්නම ඕන දේ තමයි මේවා අපිට ඇහෙන්නේ බුද්ධෝත්පාද කාලයක විතරයි. තේරුම් ගත යුතුම කාරණාව තමයි තව මොහොතකින් මට මේ සියලු ධර්මය අහිමි වෙන්න පුළුවන් කල්ප ගානක් ආය නැති වෙන විදිහට. ඒක කොහොමද? තව මොහොතකින් මට මේ සියලු ධර්මය අහිමි වෙන්න පුළුවන් කල්ප ගානකින් ආය හම්බෙන්නේ නැති විදිහට. ඔය ධර්මය කියලා කියන්නේ හිත හදන ක්‍රමය. මෙහෙම හිත හදාගන්න ක්‍රමේ මට අහිමි වෙනවා ආය කල්ප ගානකට හම්බෙන්නේ නැති වෙන්න. ඇයි මං එහෙම කියන්නේ? මම ගිහිලා කොහේ හරි තැනක මේ මරණ මේකේ මරණයෙන් පස්සේ උපදිනවනේ. නිකම් පොඩ්ඩක් හිතන්න. චූටක් හිතන්න මම මේ කියන දේ අපිව හදිස්සියෙම කවුරු හරි කුදලලා අරන් ගිහිල්ලා මෙහෙම ඉන්න අපිව අරගෙන ගිහිල්ලා අතපය දෙක බඳිනවා හොල්ලන්න බැරි වෙනද. හරිද? කට බඳිනවා කතා කරගන්න බැරි වෙනද. ඇස් දෙක බඳිනවා පේන්න තියෙන්න. හරි? ඔය ඔක්කොම බැඳලා මං අඳුරන්නේ නැති ගෙදරක ගිහින් දානවා. හරිද? දැන් මට කතා කරගන්න බෑ. පේන්නේ නැහැ කියලා පේන දේ තේරෙන්නේ නැහැ කියන එකයි. දැන් බලන්න ඒ වගේ නේද අඳුරන්නේ නැති ගෙදරට ගිහින් දාම මගේ දැන් අතපය කඩලා දාලා කියන්නේ ගිහින් දාලා තියෙන්නේ. අත් හොල්ලන්න බෑ, අත් උස්ස ගන්න බෑ. කොන්ද හොල්ලන්න බෑ. හරිද මට කතා කරගන්න බැරි වෙන මොකක් හරි කරලා. හරිද? මං කිසිම කෙනෙක් වටේ පිට ඉන්න කෙනෙක් අඳුරන්නේ නැහැ. ඒ වගේ ඉතා දුර්වල තත්වයකට පත් කරලා මාව කොහේ හරි අඳුරන්නේ නැති ගෙදරකට ගිහින් දැම්ම කියලා හිතන්න. දැන් මොකද වෙන්නේ? කතා කරගන්න බෑ මට ඕ ගාන්න විතරක් පුළුවන් මට බඩගිනිනුත් මං ඕ ගාන්න ඕනේ. එතකොට ඉතින් ඒ ගෙදර ඉන්න අඳුර ගන්න ඕනේ මෙයාට බඩගිනින එකක් කියලා. ඉතින් මට මොනවද දෙන්න ඕනේ. හරිද? කවුද දන්නේ මේ ගෙදර මොනවද තියෙන්නේ කියලා. කවුද දන්නේ මේ ගෙදර තාත්තා බීමත් කෙනෙක්ද කියලා. කවුද දන්නේ මේ ගෙදර මහා නරක තැනක්ද කියලා. කවුද දන්නේ මෙතන කිසිම පහසුකම් කවුද දන්නේ මෙයාලගේ පොතේ බැංකුවල සල්ලි තියනවද කියලා. <laughs> මෙයාලට ආදායම් මාර්ගයක් තියෙනවද කියලා කවුද දන්නේ? ඔන්න ඔය වගේ නේද? මෙයාලගේ પરම්පරාව නිന്ദාසහගත කට්ටියද කියලා කවුද දන්නේ? මේ ජීවිතෙන් අයින් වෙලා ගිල උපදින තැන කියන්නේ ඒ වගේද නැද්ද? ගිහිල්ලා මාව කොහරි පහල වෙනවා. අතපය කඩලා දාලා වගේ. කොන්ද හොල්ල ගන්න බෑ. කතා කර ගන්න බෑ. පේන දේ තේරෙන්නේ නෑ නේද? ඊට පස්සේ ඒ ගෙදර මිනිස්සුන්ගේ තියෙන ප්‍රශ්න ටිකත් එක්ක නෙමෙයිද අපිට ඉන්න වෙන්නේ. කවුද දන්නේ මොන ප්‍රශ්න තියෙනවද කියලා. නේද? ඈ එහෙනම් ආයෙකින් පටන් ගන්නකොට මොන්ඩිසෝරිත් යන්න බෑ කට්ටියත් එක්ක එකතු වෙලා. නේ? ඉතින් ඒ වගේ මහා භයානක තත්වයක් ඊළඟට සීල අයගේ. හ්ම් දැන් අපි දැන් අපි අන්‍ය જાතීන්ට සමහර අය පිළිකුල් කරමින් කතා කරනවා. ඔය දැන් මේ කතා කරන්නේ එහෙම. හරිද? එහෙම තැනකට ගිහිල්ලා වැටුණා. ආ ඊට පස්සේ මේකට පිළිකුල් කරමින් කතා කරේ යන්න අර කට්ටියත් එක්ක යනවන්න අරහේ. හරිද? තැන් තැන් වල යනවා. ඔය අකුසල් එක්ක මොනවා වේද කියන්න බෑ. හරි. එහෙම නෑ කියන්න බෑ. මේ සැරේ මේ සැරේ බෞද්ධ වුණා කියලා සමහර අය බෞද්ධ වෙලත් නෑ. නේද? සමහර අයගේ කිසිම එහෙම බෞද්ධ වීමක් නෑ මේ මොකක්ද අර උපයන්නේ බෞද්ධ කියලා ලියාගෙන ඉන්නවන් අර. නේද? ඒක බෞද්ධ වීමක්ද? නෑ. එහෙම එකක් නෑ. ඉතින් ඒකින් දා එහෙම දැනගත්ත කට්ටිය මේක මම තේරුම් ගන්නකම් මේ ශක්ති මේක අතාරින්නේ නෑ කියලා ඔන්න ආදීනව දකින්න ඕන හොඳට. වීරිය වීරිය වැඩිීමේ ආනිසංශ සහ වීරිය නොවැඩීමේ ආදීනව හොඳට හොඳට ඔය විදිහට මම කියවද කිව්ව දේවල් අනුව මෙනෙහි කරනකොට මොකද වෙන්නේ අපිට කුසල් වර්ධනය කිරීමේ වීරිය ඇති වෙනවා හරිද ඒ වීරිය අන්න එහෙම ඇති වෙන්න ඕනේ ඊළඟට දූර සම්මප්පග්ගහෝ කියලා කියන දූර සම්පග්ගහෝ කියලා කියන්නේ මේ ඇති කරගත්ත පටන්ගත් වීරය එක බිඳුවක්වත් සිඳෙන්න දෙන්නේ නැතුව සංවර්ධනය කරලා තබා ගැනීම. පොඩ්ඩක්වත් බිඳෙන්න දෙන්නේ නැතුව මේ ඇති කරගත්ත தত্ত্বය පොඩ්ඩක්වත් බිඳෙන්න දෙන්නේ නැතුව තියාගන්න ස්වરૂපයට පත් වෙන්න ඕනේ. ඊළඟට ආර්ය මාර්ගයට බැසගත් යෝගාවචරයාට මේ කියන අංග ටික අනිවාර්යයෙන්ම මේ මාර්ගයේ උපදවා ගැනීම සඳහා අත්‍යවශ්‍ය වෙන අංග ටිකක් වෙනවා ඒක තමයි මාර්ගංග දක්වාම නැත්තම් සත්‍ය අවබෝධ කරන මොහොත දක්වාම අධිකතරව මේක සංවර්ධනය කරගෙන යන ස්වභාවය. ඉතින් මේ වගේ මේ අපේ හිත ඉතා දැඩි උත්සාහයකින් දැඩි දැඩි උත්සාහයක් ඇති වෙන විදිහට දැඩි වීරයක් ඇති වෙන විදිහට අවශ්‍ය කරන දේවල් මෙනෙහි කර කර මෙනෙහි කර කර මෙනෙහි කර කර මේක සකස් කරන්න ඕනේ. හරි? හොඳයි. ඔය තමයි වීරයේ අංග ටික අපි කතා කරපු මේ වීරයේ අංග තමන් තුළ තියෙනවද කියලා නැවත නැවත නැවත නැවත නැවත නැවත බලමින් ඒවා නැත්තම් ඔන්න කරන්න ඕන දේවල් ටිකට අපි යනවා. ඒකට කාරණා 11ක් තියෙනවා. එකින් එක එකින් එක අපි පොඩ පොඩ සාකච්ඡා කරනවා. හෙට දවසෙත් ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. පළවෙනි එක තමයි මම ඊයේ පොඩ්ඩක් මතක් කරා. අපාය බය පච්ච වෙක්කනතා කියන එක. හරිද? එතකොට මගේ ළඟ කොච්චර අපාය ගැන බය ඉපදිලා තියෙනවද? මාව ත්‍රිසං සතෙක් වෙයි කියලා එහෙම බයක් එහෙම ඉපදිලා තියෙනවද දන්නේ නැහැ. අපි පූර්ව නිගමනයක් අරන් තියෙනවා පින්නත් මේ. හුඟක් අයගේ තියෙනවා ඒක පූර්ව නිගමනයක්. ඒ කියන්නේ කෙලින්ම කලින්ම තීරණයක් අරන් තියෙනවා. මොකද්ද? මාව නම් ඔය කිව්වට තිරිසන් සතෙක් වෙන්නේ නම් නැහැ කියලා. තිරිසන් සතෙක් වෙන්නේ නම් නැහැ කියලා පූර්ව නිගමනයක් තියෙනවා. අපි වගේ පූර්ව නිගමන තමන්ගේ වාසියට ගන්නවා. මං අහනවා අපි පුංචි කාලේ අපේ පරම්පරාවේ හිටියනේ ගොඩක් කට්ටිය. එයාට අපි පුංචි කාලේ හරි ආදරේනේ. නේද? එයාලා මැරෙයි කියලා හැම හිතුවද? සමහර අය මැරුණා දැන් මේ වෙනකොට මැරිලානේ නේද? නිකන්වත් හිතුණාද මගේ අය අසනීප වෙලා ඇඳේ ඉද්දිවක්වත් එකතෙන් වෙලා ඉද්දිවක්වත් අපිට හිතෙන්නේ මොකද්ද? නෑ නෑ නෑ මැරෙන්නේ නෑ මැරෙන්නේ නෑ කියලා. ඒ වුණාට භාගයට භාගයක් මලා. නේද? ඒ වගේ අපේ අයට කිසිම දරුණු අසනීප තියෙන්නේ මට හෝ අනිත් අයට ඒ වගේ දරුණු අසනීප අනිත් අයට හැදුනට මට හැදෙන්නේ නැහැ කියලා අදහස් තිබ්බද නැද්ද? තිබ්බා. ඒවත් හැදුනද නැද්ද? හැදුනා. පොඩිම කාලේ පොඩි කාලේ සාමාන්‍ය කාලෙදී අපේ වැඩිහිටිය අය වැඩිහිටි සහෝදරයෝ අක්කලා අයියලා විභාග ෆේල් වෙනකොට අපිට ආපු අදහස මොකද්ද? මන්නම් ආදාකවත් ෆේල් වෙන්නේ නැහැ කියලා අන්තිමට එව්වත් උනා හුඟක් අයට නේද? ඉතින් එහෙම හුඟක් අයගේ තරුණ කාලේ තියෙන දහස තමයි මම වයසට යන්නේ නැහැ කියලා. හරිද? ඒ වගේ මත් වෙනවා අපි. ඒ වගේ හුඟක් අය තියෙන අදහසක් තමයි මට මනුස්ස ජීවිතයක් හෝ ඊට ඉහළ ජීවිතයක් මිසක් පල්ලෙහායක වෙන්නේ නැහැ කියලා. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මේ නිය පිටට පස් ටිකක් අරගෙන මෙන්න මේ පස් ටික මහ පොළවේ තියෙන පස් ප්‍රමාණය නම් මේ ලෝකේ ඉන්න මිනිසුන්ගේ ප්‍රමාණය මේ පිටට ගත්ත ප්‍රමාණය තරම් පොඩි ප්‍රමාණයක් තමයි නැවත මනුෂ්‍ය ජීවිතයක් ලබන්නේ කියලා. හරි? එහෙනම් හරියම භයානක තත්ත්වයක අපි ඉන්නවා. අපි මේ ලෝකෙට ඇවිල්ලා පිස්සු හැදිලා ඉන්නේ. ඒ මොකද රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වලින් උද්දාමයටපත් වෙලා ඒවා මැත්තේම නැහි නැහි ඒවම හොය හොය හොය හොය ඉන්නවා. ඒවායින් හිත අයින් කර ගැනීමේ වැඩපිළිවෙලක්. මේ මේ කියන කාරණා කියද්දි හිතට දැනෙනවද දන්නේ මෙන්න මෙහෙම. ආම්දුව හරියගෙන තමයි. ආම්දුව කියන්නේ අපි ඔක්කොටම පැවිදි වෙන්න කියලා. මේ මේ පැවිදි වෙන්න කියලාද කියන්නේ? නැහැ. නේද? මොනවා කරන්න කියලාද කියන්නේ? තණ්හාව කෙලෙස් අයින් කරගන්න කියලා පැවිදි වුණත් වැඩක් නැහැ කෙලෙස් තියාගෙන කෙලෙස් වර්ධනය කරනවා නම් පැවිදි වුණත් වැඩක් වෙන්නේ නැහැ. හැබැයි පැවිද්ද කෙලෙස් අයින් කරගන්න තෝතැන්න. හරි? ඇයි සිව්පසය හොයන්න ඕනේ නෑ සිව්පසය සඳහා අර උත්සාහ කරන්න ඕනේ ඒව හම්බෙනවා එහෙනම් පැවිද්ද කියන්නේ ඒකට ලොකු රුකුලක් පැවිදි වෙලා නෑ කියලා ඉඳගෙන මේක අයින් කරන්න කිසිම සම්බාධකයක් නෑ සිතේ අපාය බය ගැන දැනගන්න පැවිදි වෙන්න ඕනද නේද මම කියන්නේ අර අපේ ගෙදර මහා ඊයේත් මම මතක් කරා හරි මේවා මේවා හොඳට තේරෙන්න ඕන හින්දා නැවත නැවත මතක් කරන්න ඕන දේවල් කීප වතාවක් ඇහුණාට පස්සේ මේවා හොඳට මතක් වෙන්න පටන් ගන්නවා. අපේ ගෙදර මහ භයානක දේවල් වෙනවා කියලා දන්නවද? අපේ ගෙදර අමු අමුයේ බෙල්ල කඩාගෙන කනවා. හරිද? අපේ ගෙදර අමු අමුයේ ඔළුවට කට්ටක් ගහලා ලේ උරාගෙන බොනවා. අතපය වැදලා මේ වගේ භයානක දේවල් අපේ ගෙදර එනවා. හරි. ඔවා ඔය බණ කියන්න ගිහලා ඉවරලා කිව්වහම සමහර කට කියන අම්මෝ අද නම් ගෙදර යන්නත් බෑ. ආම්දුර මෙහෙම ඒවා කිව්වා කියලා. හරිද? මං අහනවා දැකලා නැද්ද කියලා එතකොට. හරිද? නෑ දැකලා නැහැ. දකින්න ආස නැද්ද? අම්මෝ බෑ කියනවා. gedara මේ වගේ භයානක දේවල් වෙනවා. හරිද? අපි දකින්නේ නැහැ. හරි. ඇයි අපි දකින්නේ නැත්තේ? අපි විත්‍ය දිහා බලන්නේ ඒකයි. අපි හොඳට gedara විත්‍ය දිහා බලනවා නම් මේ සංසාර භයානකම පේන්න තියෙනවා. කොහෙද? අන්න විත්‍යයේ ඉන්නවා අමනුෂ්‍යයා. මනුෂ්‍යයා නෙවෙයි. කුමන අමනුෂ්‍යයාද? හුණු තඩියෙක් ඉන්නවා. හරිද? ඒ මනුස්සයෙක්ද? නෑ අමනුෂ්‍යෙන්නේ නේද? එහෙනම් එයා මොකද කරන්නේ? ළඟට එන පළඟැටියා හෝ ළඟට එන පළඟැටියා හෝ ළඟට එන සමනල පැටියා හෝ මොකද කරන්නේ? බෙල්ලෙන්ම අල්ල ගන්නවා නේද? අල්ලගෙන දෙපැත්තට තුන් පැත්තට පණ පිටින්ම ගැහෙද්දිම ගහලා ගහලා දෙපැත්තට තුන් පැත්තට මොකද කරන්නේ? අමු අමුයේම ඉරලා දානවා. ඊළඟට ඒ සතාම කියලා හිතන්න ඊට චුට්ටක් එහෙන් දෙන මකුළු දරක පැටලෙනවා නේද මං කියලා හිතන්නකෝ මාව ඇලෙන ඇලෙන මොකක් හරි දැලක මාව පැටලෙනවා ඊට පස්සේ මගේ ළඟට යන ලොකු අඬු තියෙන ලොකු ඇස් තියෙන සතෙක් ඇවිල්ලා එයා මොකද කරන්නේ මාව තවත් අරකේ ඔතන ඔතල ඔතල මට අත් හොල්ලන්න බෑ කකුල් හොල්ලන්න බැරි වෙන විදිහට ඔතලා ඔළුවට කට්ටක් ගහලා උඩ ඉඳන් මොකද කරන්නේ මගේ ඇඟේ තියෙන ඔක්කොම උඩට අදින කොහොමද දැනෙන්නේ මට ඔළුවට කට්ටක් ගහලා අර ඉන්ජෙක්ෂන් කට්ට ගහලා ලේ ටිකක් ගන්නකොට අපිට තියෙන අමාරුව නේද? කට්ට ගහලා මෙහාට ලේ ටිකක් ගන්නකොට කොච්චර අමාරුද? එහෙනම් මකුළු වාට අහුවෙච්ච සතා මොනතරම් දුකක් වෙන්නේ නැද්ද? ඒක පැත්තකින් බය නේද? රොඩ්ඩ වෙනකන් අරක ඇතුලේ තියෙන ඔක්කොම ටික අදිනවද නැද්ද එළියට? රොඩ්ඩ වෙනකන් අදිනවා. ඒ සසර භයානකම. කොහොම අපි දැක්කේ නැහැ නේද? නේද? ඒව දැක්කනම් ඇති. ඒක තමයි සංසාර භයානක මාව මාව පළගැටියෙක් වෙලා කී සැරයක් නම් හූරන්ට අහු වෙලා ඇද්ද? මාව සමනලෙක් වෙලා කී සැරයක් නම් මකුළුවන්ට අහු වෙලා ඇද්ද? නේද? මම මොන්න තරම් දුක් විඳලා ඇද්ද මේ සංසාර ජීවිතේ කියලා දන්නේ නැහැ. මේහෙ මොකද මේ ඇවිල්ලා මොකද කරන්නේ? මේ පොඩි පොඩි මස් කෑලි වගේක්, කටු කෑලි වගේක් අල්ලගෙන පොඩි පොඩි නේද? පොඩි පැකට් හම්බෙලා තියෙනවා අපිට. අවුරුදු 10 මස් පැකට් වගේක් තියෙනවා 15 පැකට් වගේක් තියෙනවා 20 පැකට් තියෙනවා ගෙදර නේද 80 වගේ පරණ පැකට් වගේක් තියෙනවා ඒවා අල්ලන් ඉන්නේ ඔක්කොම මස් පර්වත පිටිපස්සේ දුවනවා ඒවා පස්සේ දුවද ඒවාම ගැන කල්පනා කර කර මැරෙන කම්ම යනවා නේද ඊට පස්සේ තිවරක් වෙන්නේ රූප තණ්හා, සද්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, ස්පර්ශ තණ්හා, ධම්ම තණ්හා කියන ඒවා නේද? අන්න ඒ දේවල් හින්දා ඒ දේවල් තුල අපි හිර වෙලා තියෙන හින්දා මොකද කරන්නේ? ඒකෙන් ලොකු ගැටලු සාගත තත්යකට පත් වෙනවා ඊළඟ භවයේ නැවතවර දුක්ඛති භවයක කරපු පින්පව් ආනෙන්ජාගේ සංස්කාරයන් හේතුවෙන් අපේ හිතවල තියෙන අධික ආසාවන් හේතුවෙන් නැවත උත්පත්තිය ලබනවා. ඉතින් ඒක ඊටාම දුක්ඛිත තැනක් වෙන්න තින්දකඩ වැඩි. ඉතින් ඒකින්ද ඒවා හොඳට ඔය මං කිය අපාය බය ගැන තව പ്രേත විෂය, භූත විෂය නේද? නිරේ තියෙන දුක් ඒවා ඕන තරම් හොයලා මෙනෙහි කරන්න ඕන. දේවදූත සූත්‍රය වගේ ඒවා බලන්න ඕන. പ്രേත වස්තු විමාන වස්තු ආදී බලන්න ඕන. එතකොට එතකොට තමයි අර ඡඩ පහර කපහාගෙන යනවා වගේ කිසිම අකුසලයකට හිත යන්න නොදී වේගෙන් යන්න පුළුවන් වෙන්නේ අන්න එතකොටයි. හිත එතකොට නිකම්ම ඒ තත්ත්වයටපත් වෙනවා. ඒවා මෙනෙහි කරන්න ඕනේ. ඒවා හොයන්න ඕනේ. හරිද හුඟක් දෙනෙක් දේවදූත සූත්‍රය කියවලා නැහැ ඒ ගැන කරුණු කාරණා සම්පාදනය කරගෙන නැහැ හරිද හොඳයි එහෙමනම් වීරයෙන් පස්සේ අපි උත්සාහ කරමු ඊළඟ සතිය ඔය දේවදූත සූත්‍රයේ പ്രേත වස්තු විමාන වස්තු වගේ දේවල් පිළිබඳව ටිකක් සාකච්ඡා කරන්න. හරි. ඒ මොකද මේක කරගන්න ඕනේ හින්දා. කොහොම හරි මේ தත්ත්වයටපත් වෙන්න ඕනේ. අපි පාපයෙන් අතු මිදෙන්න ඕනේ. නේද? පාපයෙන් හිත ගලවා ගන්න ඕනේ. පාපයට බය වෙන්න ඕනේ, පාපයට ලැජ්ජා වෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට කවදාකවත් මේ සංසාර දුක් අස්කන්දේ අත මෙදින්න පුළුවන් කමක් නැහැ. අපි හරියට දුක් විඳින හැමෝත් එහෙම. ඒකින්ද හැමෝම තමන්ගේ සංසාරික දුක් අස්කන්දයෙන් අත මෙදෙන්න අවශ්‍ය කරන වැඩපිළිවෙල සකස් කරගන්නවා කියලා අදිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මම වීරිය සම්පන්න සිතක් සකස් කරගෙන මේ ජීවිතය සාර්ථක කරගෙන සසර සුවපත් කරගෙන සියලු දුක් ගෙවන් කොට උතුම් නිවනින් සැනසෙනවා කියලා අදිෂ්ඨානය ප්‍රාර්ථනා වෙත කරගන්න. ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති